උපදින හැම කෙනෙක්ම මරණයට යටත් නිසා ලෝක සත්වයා මායාවේ වශයෙන් සිටින මායාවේ යටත් වැසියන් බව බුදුරජාන් වහන්සේ වදාලා. ඒකම ඒ තිලෝකුරු බුදුරජාන් වහන්සේ මේ මායාවේ රාජධානියෙන් මිදෙන ලෝකයෙන් නැතර වෙන මාර්ගයත් පහදා දුන්නා. ලෝකයෙන් ඈතර වීමට උපකාර වන ඒ උත්තරීතර ලෝක දර්ශනය අඩංගු වන ගාථාවකුයි අද අපි මාතෘකා හැටියට තබා ගත්තේ. මේ ගාථාව තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ මෝඝරාජ කියන බ්‍රාහ්මණ මානවකයාගේ ප්‍රශ්නයකට උත්තර වශයෙන් මේ මෝඝරාජ කියලා කියන්නේ බාවරී නමැති බ්‍රාහ්මණ ආචාර්යවරයාගේ ගෝලයින් 16 දෙනාගෙන් එක්කෙනෙක්. මේ බාවරි කියන බ්‍රාහ්මණ ආචාර්යවරයා පිළිබඳව දීර්ඝ විස්තරයක් සුත්තනිපාතයේ පාරායන වර්ග තියෙන ඒ ධර්ම කොටාසේ සඳහන් වෙනවා. ඒ වගේම අටුවාවලත් ඒ අතීත ප්‍රවෘත්ති ආදී සඳහන් වෙනවා. අවස්ථානුකූලව අපි කෙටි කරලා කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වායේ දක්වන හැටියට අතීතයේ අතීත බුද්ධ ශාසනවල බොහොම පාරමී ශක්තිය දිනු කරගත්තු මේ බාවරි බ්‍රාහ්මණයා ඇතුළු ඒ ශිෂ්‍ය පිරිස එකට බොහෝ අවස්ථාවල ඉපදිලා එහෙම ඇවිල්ලා පසේනදි කොසල් රජුවන්ගේ පිය රජුවන මහා කොසල් රජුවන්ගේ කාලෙදී මේ බාවරි බ්‍රාහ්මණයා ත්‍රිවේදගත ත්‍රිවේද පාරගත බ්‍රාහ්මණයෙක් පුරෝහිතය හැටියට හිටිය බව සඳහන් වෙනවා. ඒකන මහා කෝසල රජුණන්ගේ කාලේ ඉඳලම පුරෝහිතය හැටියට හිටියා. පසේනදි කෝසල රජුණන්ටත් ඒ වගේම පුරෝහිතකම කරන අතරේ යම් අවස්ථාවක නික්කම්ම අදහස දෙලීව ඇවිල්ලා විවේකයක් බලාපොරොත්තුෙන් රජතුමාගෙන් අවසර ලබාගෙන දක්ෂිනාපතේ දක්වා ඒ කියන්නේ ඉන්දියාවේ දකුණු දිශාව දක්වා තමන්ගේ අතවැසි ඒ ශිෂ්‍ය පිරිසත් එක්ක පිටත් වෙලා ගියා. පොතපතේ දැක්වෙන හැටියට රජතුමා අමාත්‍යවරු දෙදෙනෙකුට පැවරුවාලු මේ ආචාර්යවරු ඇතුළු පිරිස සුදුසු තැනක වස්වලා ඒ ආශ්‍රම ආදිය හදන්නේ. ඉතින් අන්තිමට බොහොම දුර මාර්ගයක් ගෙවාගෙන ගිහිල්ලා ගෝදාවරි නදී තෙර අස්සක කියන රටේ රජතුමාට අයිති කොටසක ගංගා යුරේ ලොකු ආශ්‍රමයක් සාදාගෙන මේ පිරිස භාවනා අනුയോഗීව හිටියා. ඒ වගේම මේ ගම් ප්‍රදේශයත් බොහොම සමෘද්ධිමත් වෙලා ඒ වයින් ලැබෙන ආදායම රජතුමා අපේ ආචාර්යවරයාටම දෙන්න කියලා ඒ මිනිස්සුන්ට පැවරුවාම ඒවා ගෙනාව අවස්ථාවේදී බාවරි බ්‍රාහ්මණයා ඒවා පිළිගත්තේ නැහැ. ඒ වෙනුවට ඒවා යෙදෙව්වා මහා යාගයකට. ඒ විදිහට කියවෙන හැටියට හර්ෂයක් පාසා ඒ ප්‍රදේශයෙන් ලැබෙන ආය ආදායම උපකාර කරගෙන මහා යාග පවත්වලා තිබෙනවා. දැන් මේ කියන සිද්ධ වෙන අවස්ථාවෙත් ඒ වගේ මුළු ලැබිච්ච ඔක්කොම ධානය වියදම් කරලා යාගයක් පවත්වලා ආපහු ආශ්‍රමයට ආව අවස්ථාවේ ආගන්තුක බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ඒ කියන හැටියට කුහක බ්‍රාහ්මණයෙක් බොහොම තමන්ගේ මානසික ශක්තියක් තියෙන බව කඟවලා කාමණු 500ක් ඉල්ලුවා. එතකොට බාවරි බ්‍රාහ්මණයා කිව්වා මට කරන්න දෙයක් නැහැ. මගේ ළඟ තිබුණු ඔක්කොම දාණය මම දීලා ජාගේ සඳහා යෙදෙව්වා කියලා කිව්වහම මේ බ්‍රාහ්මණයා දැඩිව ශාපයක් කළා. මට මේ 500 දෙන්නේ නැත්නම් හත් දිනකින් ඔබේ හිස සත් කඩකට පැනලා ඇති කියලා. ඉතින් මේ ශාපයට බයේ බාවරි බ්‍රාහ්මණයාගේ භාවනාවත් ඇදහැරුණා ආහාරත් නොගෙන निराහාරව දවස් ගණනක් ගත කරනවා දැකලා ඒ එක්තරා බ්‍රාහ්මණයා පිළිබඳව ශ්‍රද්ධාවක් ඇති දෙවතාවෙක් එතන සඳහන් වෙනවා. ඇවිල්ලා මේ බ්‍රාහ්මණයාට කිව්වා බ්‍රාහ්මණයා ඒ නිබාවරි බ්‍රාහ්මණයා අමතලා ඒ ආපු ආගන්තුක බ්‍රාහ්මණයා මහ කුහක ධනලෝභී කෙනෙක්. එයා දන්නේ නැහැ මුදුන මොකක්ද මුදුන වැටීම. මුද්ධං මුද්ධාතිපාතං කියලා වචන දෙක යදනවා. හිස් මුදුන හිස් මුදුන දන්නේත් නැහැ. හිස් මුදුන වැටෙන හැටි දන්නේත් නැහැ. කියලා ඒකේ අර්ථය ඒක පිළිබඳ ඥානයක් එයාට නැත කියලා කිව්වා. ඔන්න එතකොට බාවරි බ්‍රාහ්මණය අහනවා එහෙනම් ඔබ දන්නවද කියලා මේ దేవතාවගෙන් අහනවා. මමත් ඒක දන්නේ නැහැ. ඒක පිළිබඳ ඥානය බුදුවරුන් ළඟ විතරයි තියෙන්නේ කියලා ඔන්න කිව්වා. කපිලවස්තු පුරේන් ශාක්‍ය කුලයෙන් නික්මිලා දැන් ලෝකනායක තත්ත්වය ලබාගෙන ඒ සම්මා සම්බුද්ධ කෙනෙක් පහළ වෙලා භාග්‍යතුන් වහන්සේ දැන් සංඝයා වහන්සේලාට ධර්මයේ දේශනා කරනවා. කියලා කිව්වහම මේ බුදු කෙනෙක් පහළ වුණා කියන වචනේ අහනවත් එක්කම ඒ ලොකු ප්‍රීතියක් ඇති වෙලා අර ශෝකය නැතිව ගියා. එතකොට ඇහුවා දැන් කොතනද ඒ කොහෙද ඒ වහගෙතුන් වහන්සේ වැඩේ වසන්නේ කියලා. එතකොට దేవතාවා කිව්වා සවැත් නුවර. කොසල් රජුට අයිති සවැත් නුවරේ කියලා. එතකොට මේ බ්‍රාහ්මණයා අර ගෝලින්ට කතා කරලා ගෝලින් දහස ඉඳනාට කතා කරලා කියනවා මෙන්න ලෝකේ ඊ타ත්ම දුර්ලභ තථාගත සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා කියලා මට අහන්න ලැබුණා. වහාම ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේ හමු වෙලා මෙන්න මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා ගන්නේ මුද්ද මුදුන මොකද්ද මුදුන ඇදවැටීම මොකද්ද කියලා. මේ Taman නොගියේ මොකද කියන එක අපිට හිතා ගන්න පුළුවන්. බාවරි බ්‍රාහ්මණයාට මේ අවස්ථාව වෙනකොට වයස 120යි. ඒක බුද්ධ වචනයක් වශයෙන් උත්සන්දාන වෙනවා. වයස 120 නිසා බාවරි බ්‍රාහ්මණයා කියන ඒ වෙනුවට ගෝලීන් 16 දෙනා ගොණින් 16 පමණක් නෙවෙයි එතන සඳහන් වෙන්නට දහස් ගණනක් ගෝලයින් ඒ එක එක 16 දෙනාගේ එක එක්කෙනාටත් හිටියා විශාල පිරිස. එතකොට දැන් විශාල ගමනක් මේ. ඉතින් ගෝලේ ඇහුවා ඉස්සෙල්ලාම කොහොමද මේ ආචාර්ය මහන්සියෙන් ඇහුවා ඒ බුදු කෙනෙක් දැක්කහම අපි කොහොමද බුදු කෙනෙක් බව අඳුනගන්නේ? ඔන්න එතකොට මේ බ්‍රාහ්මණයා කියනවා අපේ මන්ත්‍රවල සඳහන් වෙනවා ලෝකේ යම් කෙනෙක් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත උපන්නොත් ඒ පුද්ගලයාට ජීවිතේ පැති දෙකයි යන්න තියෙන්නේ ගිහි ජීවිතයේ හිටියොත් මුළු ලෝකයේ අර චක්‍රවර්ති වෙලා ඒ කියන්නේ ධර්මයෙන් ලෝකයේ ජයගෙන ධර්මයෙන් අනුශාසනා කරනවා මුළු ලෝකයේම ජයගෙන ගිහිගෙන්නික්ම පැවිදි වුණොත් සම්මා සම්බුද්ධ කෙනෙක් වෙනවා කියලා අපේ මන්ත්‍රවල තිබෙනවා ඒක නිසා ඒ ශරීරයේ තියෙන මහා පුරුෂ ලක්ෂණ තුලින් බුදු කෙනෙක් අඳුරගන්න ඒ වගේම ඒ බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණාම අහන්න මා පිළිමදවත් මගේ ගෝත්‍රය මට කොච්චර ශිෂ්‍යයින් ඉන්නවද මගේ ශරීරයේ විශේෂ ලක්ෂණ ආදිය ඒවා ගැනත් අහන්න ඒ වගේම මේ මේ කියාපු මේ ගැඹුරු ප්‍රශ්නයත් අහන්න හැබැයි ප්‍රශ්න අහන්නේ කිව්වේ හිතෙන් රටවචනෙන් නෙවෙයි හිතෙන් අහන්න මොකද මේ බුදුරජාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම අනාවරණ ඥානය තිබෙන කෙනෙක් නම් අනාවරණ දස්සාවි කියලා කියනවා අනාවරණ ඥානය තියෙන කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ නුඹලා හිතෙන් අහපු ප්‍රශ්න වලට වචනයෙන් පිළිතුරු දෙනු ඇත කියලා කිව්වා. ඔන්න එතකොට මේ ගෝලයින් ආචාර්යයන් වහන්සේට වැඳලා පැදුම් කරලා ඒ විශාල පිරිසක් ගාලන්න එතකොට දකුණු ඉන්දියාවේ අර ගෝදාවරි නදී තෙර ඉඳලා අය දුරු මඟ ගෙවාගෙන මේ පොත්වල තිබෙනවා. දැන් මේ කාලේ එතන ඉඳලා ගමන් මාර්ගයේ අපි ඉතිහාසඥයෝ හඳුනගන්නේ ඒ ඔවුන් පසු කළ නගර ග්‍රාම සඳහන් වෙනවා. ඒ විදිහට දුරු මඟ ගෙවලා ඒ වෙලාව වෙනකොට ඉතින් සෑහෙන කාලයක් යන්නේ නැtei කියලා අපිට හිතාගන්න පුළුවන්. ඒ පිරිස යනකොට සවැත් නුවර නෙවෙයි බුදුරජාණන් වහන්සේ මගධයේ මගදෙහි පාසානක චෛත්‍යය කියන තැන. ඉතින් ඒකත් පොතපතේ දැක්වෙන හැටියට බුදුරජාණන් වහන්සේම මේ මේ බව දැනගෙන ඊට සුදුසු දැනක දක්වා බුදුරජාණන් වහන්සේ ඈතට වැඩි බවයි පෙන්눔 කරන්නේ. ඉතින් කොහොම හරි මේ පිරිස ඔන්න ඒ දුරුමග ගෙවාගෙන ගිහිල්ලා එතන කියවෙන්නේ ඒ ඒ ගෝලයින් 16 දෙනාගේම නම් සඳහන් වෙනවා. අජිත තිස්ස මෙත්තෙය, කෝසාල, පුන්නක, උදය ආදී වශයෙන් ඒ 16 දෙනාගේම නම් සඳහන් වෙනවා. එයින් අජිත ශිෂ්‍යයා තමයි ප්‍රධාන. ඒකට අජිත ශිෂ්‍යයා ඒ ප්‍රදේශයට ආවට පස්සේ බොහොම සතුටෙන් මේ 16 දෙනා මේ කන්ද නැගලා ගිහිල්ලා අජිත කියන බ්‍රාහ්මණයා බ්‍රාහ්මණ මානවකයා බුදුරජාණන් වහන්සේ හමු වෙලා අර කියාපු විදිය දැක්ක බුදුරජාණන් වහන්සේගේ ශාරීරිය දැකීම තුලින්ම තේරුම් ගත්තා මේ බුදු කෙනෙක් තමයි කියලා. ඒ වුණත් අර තමන්ගේ ආචාර්යවරු කිව්ව ආකාරයට හිතෙන් ප්‍රශ්න කළා. මෙන්න මේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න කියලා. ඒ අවස්ථාව වෙනකොට බුදුරජාණන් වහන්සේ මහා සංඝයා පිරිවරාගෙන ධර්ම දේශනා කරමිනු හිටියේ. ඉතින් අජිත් ඒ අවසර ලබාගෙන එහෙම හිතෙන්ම ප්‍රශ්න කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ කවුරුවත් අහපු නැති ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න වගේ පිළිතුරු දෙන්න මහා පිරිසක් පුදුමයටපත් වුණු බව සඳහන් වෙනවා. බාව මේ ඔබ හැමදෙනා මේ අහවල අහවල් ගුරුවරයාගේ අහවල් අහවල් හැඩ ස්වභාවය තියෙන මෙච්චර ශිෂ්‍ය පිරිසක් සිටින 500ක් චේන්ට වගේදී උගන්වන මේ මේ විදිහේ ආචාර්යවරයෙක් අවුරුදු 120යි වයස කියලා ඊළඟට ඊළඟට මේ අහුව ආර ප්‍රශ්නයක්. මුදුන මොකද්ද මුදුනේ වැටීම මොකද්ද කියලා. ඔන්න ඒකට ඉතින් බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා අවිද්‍යාව තමයි මුදුන. හිස් මුදුන අවිද්‍යාවයි. එතකොට හිස් මුදුන බිඳ වැටීම කියලා කියන්නේ විද්‍යාවයි. විද්‍යාව කිව්වට මේ කාලේ අර්ථයෙන් නෙමෙයි මේ පින්නතුන් වර්ධවල වටහා ගන්න එපා. අවිද්‍යාව නැති වුනහම ඇති වෙන මේ ප්‍රඥා ඒ එකයි ධර්මානුකූල විද්‍යාවයි. ඒ විද්‍යාවත් එක්ක යන අනිත් වචනත් ඊළඟට ඒ එතන සඳහන් වෙන ඒ ගාථාවේ සද්ධා සති සමාධිහි ඡන්ද විරිය සද්ධා සති සමාධි ඡන්ද විරිය ආදීන් යුක්ත විද්‍යාවෙන් තුලින් තමයි ඒ මුදුන බිඳ හෙලෙන්නේ බිඳ හැලෙන්නේ කියලා අන්න අර ගැඹුරු ප්‍රශ්නයට එතෙන්දි පිළිතුරු දුන්නා. ඉතින් අජිත මානව කියලා විශාල සතුටකින් ඒ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා අර බාවරි බ්‍රාහ්මණය කිව්ව ආකාරයට තමන්ගේ ශිෂ්‍යයන් සමග මාගේ ආචාර්යයන් වහන්සේ ඔබ වහන්සේට පාවඳිනවා කියලා ඒ අවස්ථාවෙන් උඩ බුදුරජාණන් වහන්සේට ආශිර්වාද කළා. භාවරි බ්‍රාහ්මණයා සුඛිත වේවා. ඒ වගේම ඔබත් සුඛිත වේවා දීර්ඝායුෂ්ක වේවා කියලා අජිත බ්‍රාහ්මණයාට මානවකයාට ආශිර්වාද කරලා ඊළඟ බුදුරජාණන් වහන්සේ පැවරුවා. භාවරිට හෝ ඔබ අතුරෙන් කෙනෙකුට හෝ යම් ධර්ම ප්‍රශ්නයක් තිබෙනවා නම් මගෙන් අසන්න කියලා. උන්නේ අවස්ථාවේ අජිත ප්‍රධානයේ සියලුම 16 දෙනාම බුදුරජාන් වහන්සේගෙන් ගාථා වලින් ධර්ම ප්‍රශ්න ඇහුවා හිතෙන්. ඒ ආපු ප්‍රශ්න වලට බුදුරජාන් වහන්සේ කට වචනෙන් පුදුමාන්දමේ ගැඹුරු පිළිතුරු දුන්නා. ඒ සූත්‍ර දේශනාව අවසාන වෙන හැටියට දක්වන හැටියට ඒ 16 දෙනා අතුරින් 15 දෙනෙක්ම එහෙමම රහත් වුණා. පිංගිය කියලා අවසානයේ වයසක බ්‍රාහ්මණයා පමණක් අනාගාමී තත්වයටපත් වුණා. මොකද පිංගිය බ්‍රාහ්මණයා නිතරම හිත හිටියා දැන් මම මේ ප්‍රවෘත්තිය ගිහින් බාවරි බ්‍රාහ්මණයාට කියන්න ඕන කියලා බ්‍රාහ්මණ බ්‍රාහ්මණයාගේ ඥාතිවරු. ඒ ඇරෙන්න අනිත් ඔක්කොම රහත් වුණ බවයි කියන්නේ. ඕන දැන් අපි අපේ ප්‍රවෘත්තියට ලං වෙමු. එතකොට දැන් මේ පින්න තුන් දන්නවා ඒ 16 දෙනාගෙන් කෙනෙක් බව මේ මෝඝරාජ බ්‍රාහ්මණය. නමුත් පොතපතේ දැක්වෙන හැටියට මොගරාජ බ්‍රාහ්මණයාගේ ප්‍රශ්නෙට වාරේ ආවේ උත්තරේ ලැබුණේ 15 වෙනි අවස්ථාවේදී 14 දිනක් අහලා ඉවරුණාට පස්සේ. එතන කියවෙන හැටියට මේ මොගරාජ බ්‍රාහ්මණයා කියනවා මම දෙවරක් භාග්‍යතුන් වහන්සේගෙන් හිතෙන් ප්‍රශ්න ඇහුවා ඒ භාග්‍යතුන් වහන්සේ මට උත්තර දුන්නේ නැත. මං අහලා තියෙනවායි බුදුරජාණන් වහන්සේලා ගෙන් තුන් වරක් අහන්න පුළුවන් කියලා. එන අතර මගේ දැනගන්න ලැබෙන්නේ නැති සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගෙන් ඒ අසුරු කළ යුතු ආකාරය කොයි හැටිය නමුත් මට ආසන්න ලැබෙන තුන් වරක්. ඒක නිසා මම මේ තුන්වෙනි වරට අහනවා කියලා ඔන්න මොගරාජ බ්‍රාහ්මණයා ප්‍රශ්න ඉදිරිපත් කරනවා. තවත් ගාථා තිබුණත් මේවා කෙටින් කියතොත් මේකයි ප්‍රශ්නය. කතං ලෝකං අවික්ඛන්තං මච්චු රාජානපස්ස. ලෝකයේ කොයි ආකාරයකින් ලෝකයේ දෙස කොයි ආකාරයකින් බලන කෙනාද මායя නොදකින්නේ මායාගේ ඇසට ලක් නොවන්නේ ඔන්න ඒ ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් තමයි අර බුදුරජාන් වහන්සේ මේ අපි මාතෘකා කළ ගාථාව වදාළේ. ශුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛස්සු මොඝරාජ සදා සතෝ අත්තානුදිඨින් උහච්ච එවං මච්චුතරෝසියා එවං ලෝකං අවෙක්ඛන්තං මච්චුරාජා නපස්සති මොඝරාජය තනකල්හි සතිමත්ව ලෝකයේ ශූන්‍ය දේශ බලව හිස් හැටියට බලව අත්තානුදිත්තිං ඌහච්ච එවං මච්චුතරෝසියා ආත්මය අනුමගිය දෘෂ්ටිය මුලිනුපුටා දම. ඒ මුලිනුපුටා දැමීම තුලින් මෙසේය මායාගෙන් ඈතර වෙන්නේ මච්චුතරෝසියා මායාගෙන් ඈතර වෙන්නේ. එවං ලෝකං අවෙක්ඛන්තං මේ ආකාරයට ලෝකයේ දිස බලන තැනැත්තාව මච්චු රාජානපස්සිති මෘතු රාජා මාර්යා නොදකි. ඉතින් මෙතන මේ මේ ගාථාව තියෙන ගැඹුර කියන අපිට හිතා ගන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ මේ මෝඝරාජ කියන බ්‍රාහ්මණයට එල්ල කළේ මේ ගාථාව. අර දෙවරක් ප්‍රශ්නේ අහලත් එතන කියවෙන හැටියට ඥාන ඥානීය මෝරා යන තුරු අනිත් ප්‍රශ්න අහලා යෝ මෝරා යන තුරු හිටියයි කියලායි සමහර විවරණ දක්වන්නේ. මෙතන ශූන්‍යතාව ගැන කියපු එක මෙතන ගැළපීමේ ඉන්නේ මොකද මෝඝ කියන වචනේ තේරුමත් හිස්. මෝඝ කියන වචනේ තේරුමත් හිස්. නමුත් මෙතන දැන් සාමාන්‍ය මෝග පුරුෂයා කියලා කියන බුදුරජාණන් වහන්සේ කෙනෙකුට නිග්‍රහ කිරීමට. නමුත් මෙතන මෝගරාජ මේ බ්‍රාහ්මණයාගේ නමක් මෝගරාජ. නමුත් මෙතෙන් දියන්න හිස් බවම ලෝකයේ ඇති ගැඹුරුම දර්ශනය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. ශූන්‍යත්වය. ඉතින් ලෝකයේ ශූන්‍ය වශයෙන් බලන්න. ඉතින් මේ ගාථාව අහලා ඉවර වෙනකොට මෝගරාජ බ්‍රාහ්මණය හැම රහත් වුණු බවයි කියවෙන්නේ. මොකද මේ 16 දෙනාම නිකන් එසේ මෙසේ ආයේ නොවේ. ඒ අය ගැන මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. ජායි ඥානරතා ධීරා පුබ්බ වාසන වාසිතා. ඥාන වඩන නිරන්තරයෙන් ඥානෙ ඇලුණු ඒ වගේම අතීත පුබ්බ වාසන වාසිතා අතීත පුණ්‍ය ශක්තිය නැති අය. බාවරි බ්‍රාහ්මණය ඇති ඒ පිරිසම. බාවරි බ්‍රාහ්මණයට මහා පුරුෂ ලක්ෂණ හිටන් තිබිලා තියෙන ශරීරය. ඒ තරම් මහා තරම් ඥාන වඩලා ඒ පැත්තෙන් දියුණු කට්ටිය නිසා සංසාරික පුරුදු දියුණු කරලා තියෙන නිසා අන්න අර ගාථාව අහලා එහෙම රහත් වුණු බව සඳහන් වෙනවා. දැන් එතකොට අනිකුත් ප්‍රවෘත්ති කෙසේ වෙතත් අපි මේ මෝගරාජ දැන් ඉතින් මෝගරාජ බ්‍රාහ්මණයා ඇතුළු මේ පිරිසම බුදු ශාසනය පැවිදි වුණා. එතන කියන හැටියට ඒහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා කියලා කියවෙනවා. මෝගරාජ බ්‍රාහ්මණයා පැවිදි වෙලා ඉවර වෙලා ඔන්න දැන් මෝගරාජ ස්වාමීන් වහන්සේ මහරහතන් වහන්සේ මෝගරාජ මහරහතන් වහන්සේ පිළිබඳ මේ ශාසනික වශයෙන් බලනකොට වටිනා පැත්තක් තිබෙනවා. උන්වහන්සේ රහත් වුණාට පස්සේ පැවිදි ජීවිතය ආරම්භ කළේ පංශකූල චීවර. ඊටාත්ම අල්පේච්ඡව. රළු සිවුරු දරන. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක නිසා දැන් ඊත දග්ගවග්ග නමින් දැක්වෙනකොට කියවෙනවා බුදුරජාණන් වහන්සේ අවස්ථානුකූල වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා ආදීන්ට අග්‍රතනතුර දුන්නා කියලා. ඒත දග්ගම් භික්කවේ මම ශාවකාණන් ආදී වශයෙන් මාගේ ශ්‍රාවකයන් අතර මේ මේ පැත්තේ මේ මේ අග්‍රයි කියලා. ඉතින් මේ රළු සිවුරු දරන්නන් අතර අග්‍රස්ථානීය මොගරාජ මහරහතන් වහන්සේට ලැබුණා. දැන් මේ පින්වතුන්ට අද දවසේ මේක අහනකොට පුදුම හිතෙන්න පුළුවන්. එදත් අදත් අතර වෙනස. දැන් මේ වස් කාලයේ අවසාන වෙන පෝයයි. පහුගිය මාසයේ තුලම මේ සද්ධාවන්ත ගිහි පෙන්නතුනොත් සංඝයා වහන්සේලා නිරන්තරයෙන්ම සිවුරු ගැනයි කතාව හිදිවිල්ල ඔක්කොම යොදලා තියෙනවා. ඉතින් සිවුරු ගැන හිතනකොට උත්කෘෂ්ඨම සිවුර නේද අපි කවුරුත් ලොකු හැටියට ගන්න. බුදුරජාන් වහන්සේම උත්කෘෂ්ඨ සිවුරු දරන්නන් අතර ඒතදාග්‍ර තනතුරු දුන්නේ නෑ. රූක්ෂ, කටුක, රළු සිවුරු දරන්නන් අතර අග්‍රස්ථානීය මෝගරාජ මහරහතන් වහන්සේට දීවදාලා. ඉතින් මේ එදත් අදත් අතර වෙනස මේ පින්නසුන්ට හිතා ගන්න පුළුවන්. තවදුරටත් ඒ ගැන කියනවනම් උන්වහන්සේගේ චරිතයේ තවත් විශේෂ ලක්ෂණයක් මේ පොතපතේ සඳහන් වෙනවා. උන්වහන්සේම රළු සිවුරු ධර්මින් අල්පේච්ඡ වශයෙන් ජීවත් වෙන අවස්ථාවේදී අතීත කර්ම වේගයක් නිසා ශාරීරිය පුරා දද බිබිලි මතු වෙලා තිබෙන එක් අවස්ථාවක උන්වහන්සේ සේනාසනය කිලිටි වෙනවා කියලා හිතාගෙන සේනාසනය අතහැරලා කෙත්වල ඒ ගොයම් පැහිච්ච කාලේ පිදුරු සෙවණියක් යට පිදුරු ඇඳක පිදුරු යහනක සැතපුණි. එතකොට එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ උපස්ථානෙට ආවහම බුදුරජාණන් වහන්සේ පිළිසඳර වශයෙන් මෝගරාජ ස්වාමින් වහන්සේ අමතලා මේ විදිහටයි ප්‍රකාශ කරන්නේ. චවි පාපක චිත්ත භද්දක කියලා එහෙම ආමන්ත්‍රණය කරලා ගාථාවකින් අහනවා සුව දුක් කොහොමද ආන්නේ? එතන ඒ වචන දෙකයි අපි ඉස්සෙල්ලා හිතේ දාගන්න තියෙන්නේ. චවි පාපක චවි කියලා කියන්නේ සිවිය. මේ ශරීරයේ හැමේ උඩින් තියෙන පැත්තනේ සිවිය කියන්නේ. එතකොට පිටපොත්තෙන් බැලුවාම පාපක ගන්න දෙයක් නැහැ. පිටපොත්ත සුන්දර නැහැ. නමුත් චිත්ත භද්දක සිත භද්‍රයි සිත සොඳුරුයි. එතකොට බුදුරජාණන් වහන්සේ චවි පාපක චිත්ත භද්දක මෝඝ රාජ සතතං සමාහිතෝ. ඔන්න ඊළාට ගුණපක්ෂයක් කියනවා. හැම කල්හිම සතිමත් සමාධිමත් වූ මොගරාජ එහෙම නමුත් අන්න අර කිව්ව කාරණේ හැම සුන්දර නෑ හිත සුන්දර. හේමන්ත සීත කාලේ රත්තියෝ මේ හේමන්ත ඍතුවේ රාත්‍රී බොහොම හීතලයි. වික්කු තුවන් තතන් කරිස්සසි. වික්ෂෝ ඔබ කොහොම මොකද කරන්නේ කොහමද මොකද කරන්නේ කොහමද ඉන්නේ කොහමද සබසනීප කියලා ඇහුවේ. ඔන්න එතකොට මොගරාජ මහරතන් වහන්සේ පිළිතුරු දෙන ආකාරයත් පුදුමයි. සම්පන්න සස්සා මගදා. කේවලායිති මේ සුතා. පරාලච්ඡන්න කෝසෙයං. ඒ කියන්නේ මේ මට අහන්න ලැබිලා තියෙනවා මගදී පුරාම. පරාලච්ඡන්න කෝසෙයං. යේචඤ්ඤේ සුඛ ජීවිනෝ. ඒකයි ඒ ගාථාවේ අදහස උන්නාට ගාථාවේ අදහස ඇටියට තියෙන්නේ. මට අහන්න ලැබිලා තියෙනවා මේ මගද ප්‍රදේශයේම කෙත් පැහිලයි කියලා. සම්පන්න සස්සා මගදා. පුරාම කෙස් පැහිලා තියෙනවා. පරාලච්ඡන්නකෝ සෙයියා. පිදුරු සෙවෙනියක් පිදුරු ඇඳක් මට තියෙනවා. යේ චන්නේ සුඛ ජීවිනෝ. සුවසේ ඉන්න අය වගේම තමයි මාත් ගත කරන්නේ. අන්න අර මේ පින්නතුන් අර බුදුරජාන් වහන්සේ පිළිබඳව ඇටේරියා වනේ හිටපු ඒ කතාව මතක් වෙනවේ. ඒ සීතල රාත්‍රියක් ගත කරලා සුවසේ ඉන්නවයි කියලා කිව්වා වගේ ඔන්න මොගරාජ මහරහතන් වහන්සේත් කියනවා අර සමාධි ශක්තිය තුලින් අර කියාපු අල්පේච්ඡතාවට හිත නගා ගැනීම තුලින් අර කියාපු ශූන්‍යතාව ඒ දර්ශනය තමන්ගේ ජීවිතයට ලං කර ගැනීම තුලින් මේවා හිස් බව දැකලා අන්න එතකොට ගත කරේ අර පිදුරු සෙවෙනියක් කර පැලක පිදුරු ඇඳක පිදුරු ගොඩක් ඔන්න එතකොට ඒක හොඳයි මේ යුගයේ මේ පින්නතුන්ට මොගරාජ ස්වාමීන් වහන්සේලා වගේ කට්ටිය මේ කාලේ සමහර විට ධර්ම දේශනාවලට ඉස්සරහට එන විදිහේ චරිතයක් නෙවෙයි නමුත් අපි හිතන්න ඕන අන්න බුදුරජාණන් වහන්සේ අමතු ආකාරයට චිත්ත බද්ධක සිත සඳුරුයි. චිත සඳුරුයි. චවි බාධක ඔය පොත්ත ඉතින් පිට පොත්ත ඔක ලස්සනට තිබුණත් කොයි කොයි කොයි හරි හරි වැඩි කල් තියෙන්නේ නැහැ. චිත්ත බද්ධක. ඒකයි වැදගත්. නමුත් ඔන්න ශාසනීය වටිනාකම් අතර කොයිතරම් පෙරලියක්ද කියලා මේ පින්නතුන් හිතා ගන්න පුළුවන්. කෙසේ හෝ වේවා ඔන්න එතකොට මේ මොඝරාජ මහරහතන් වහන්සේ පිළිබඳ උන්වහන්සේගේ චරිතය පිළිබඳව තවත් ඊයේ තැන්වල තිබෙන උන්වහන්සේ අසාපු ඒ ධර්ම ප්‍රශ්න හිම බුදුරජාන් වහන්සේගෙන්. දැන් ඊළඟට අපි යමු මේකේ මාතෘකාවට. අපි කිව්වා දැන් මෙතන අර උත්තරීතර උත්තරීතර දර්ශනයක් මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන්නේ මායාවෙන් මිදෙන්න. ශූන්‍යතාව කියන වචනය බොහෝ දෙනාට අප්‍රියයි. ශූන්‍ය කියලා කියන්නේ හිස්. එතකොට මේ භවය ප්‍රාර්ථනා කරන ලෝකයාට භවාරාමා භවරතා භවසම්මුතිතා කියලා බුදුරජාණන් වහන්සේ දැක්වූ ආකාරයට භවය ප්‍රාර්ථනා කරන ලෝකයාට අනිත්‍යතාව බුදුරජාන් වහන්සේ ප්‍රකාශ කළ මේ ත්‍රිලක්ෂණය එච්චර හිතට අල්ලන්නේ නැහැ. යදනිච්ඡන් තන් දුක්ඛන් යන් දුක්ඛන් තදනත්තා. යමක් අනිත්‍යද ඒ දුක් සහිතයි. ඒ දුක් සහිත නිසා ඒකම තමන්ගේ වශයෙන් පවත්වන්න බැරි නිසා ඒක අනාත්මයි. මෙන්න මේ අනාත්ම කියන වචනයට ළඟයි මේ ශූන්‍ය කියන වචනය. මේ හිස් බව කියන එක. ඒක ඇඟෙන්න දැන් අපි කෙලින්ම ඔය ශුන්්‍යතාව පිළිබඳව සංඝයා වහන්සේලා අසූ ප්‍රශ්නයක් ආශ්‍රයෙන් ගත්තොත් ආනන්ද ස්වාමීන් වහන්සේ කව අවස්ථාවක බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ශුන්‍යෝ ලෝකෝ ශුන්‍යෝ ලෝකෝ කියලා කියනවා ස්වාමීනි. කෙතකින්ද ලෝකයේ ශූන්‍ය වන්නේ? ඔන්න බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. ශුන්‍ය මිදන් අත්තේනවා අත්තේනියනවා. යමක් ආත්ම වශයෙන්වත් ආත්මයට අයිති දේ වශයෙන්වත් දත හැකි නොවේද? ඒ ශූන්‍යයි. එතකොට ආත්ම වශයෙන් ගත හැකි දෙයක්වත් නැත්නම් ආත්මීය වශයෙන් ආත්මයට අයිති දෙයක් හැටියට ගන්න පුළුවන් දෙයක්වත් නැත්නම් ඒක ශූන්‍ය හිස්. ඉතින් ආත්මය කියන වචනයත් එක්ක කල්පනා කරන්න ඕනේ මේ සාරාර්ථය සාර හරයක් තියෙනවා කියන අරටුවක් කියන හැඟීමක් වෙනවා ආත්මය කියන එක තුල. වශයෙන් පැවැත්වීමේ හැකියාවක් පිළිබඳ කතාවක් කියනවා. ඉතින් ඒක මේ ශූන්‍ය කියන්නේ ඒ බඳු දෙයක් නැති බවයි. ඊළඟට බුදුරජාන් වහන්සේ කියන කුමක්ද හිස් කුමක්ද ශූන්‍ය? ඇස ශූන්‍යයි ආත්මයකින් හෝ ආත්මයකට අයිති දෙයකින් චක්කු විඥානි, චක්කු සංපස්සේ, චක්කු සංපස්සේ නිසා ඇති වෙන වේදිත ආදි වශයෙන් සලායතනයට සලායතන ආශ්‍රයෙන් මේ ශූන්‍යතාවයේ එතන දක්වනවා. තවත් අවස්ථාවක බුදුරජාන් වහන්සේ ආසිවිසෝපම කියන සූත්‍රයේ උපමා රාශියක් තිබෙනවා. ඒක උපමාවක් තමයි පාළුගම්. ශුන්‍යෝගම්. පාළුගම කියන එක හඳුන්වන්නේ ආධ්‍යාත්මික ආයතන 6. ඇස කන නාසය දිවකය මන කියන ඒ හයම ශූන්‍යයි කියලා. ආත්මාත්මීය තත්වයෙන් ශූන්‍යයි. ඒවා හිස්. ඒවා මොකක්වත් රඳන්නේ නැහැ. රඳෙනවා කියලා අපි හිතනවා පමණයි. ඇසෙහි රූපයක් ගැටුණයි කියලා කියන්නේ මේක ඇලිලා තියෙන්නේ නැහැ. ඇලෙන්නේ හිතයි. ඇහි රූප ගැටෙනවා ගැටුණාට ඇහි රූපය ඇත්ත වශයෙන්ම ගැටුණොත් එහෙම අතුවාල වෙනවා. නමුත් අපට ඇහි රූපය ගැටුණාම අර ගැටීම තුලින් ගන්න ඒ සංඥාවයි අපි ඊළඟට ගෙනියන්නේ. හිතෙන් හදාගත්ත එක ප්‍රපංචයක්. එතකොට ඇහි රූප ගැටෙන්නේ ඒ වගේම කනේ ශබ්ද රැඳෙන්නේත් නැහැ. නමුත් අපි ඒක හිත ඇතුලේ කංකරච්චලයක් හදා ගන්නවා. අන්න ඒ වගේ මේ එකක්වත් රඳන්නේ නැහැ මෙතන. පාළු ගෙවල්. නමුත් අපේ අර තියෙන අවිද්‍යාව නිසා අර විදිහට ප්‍රපංච වශයෙන් හිතා ගන්නවා. කොච්චර රසාරයක් වුණත් දිවේ රැඳෙන්නේ නැහැ. එතකොට ඇසේ රූප ගැටෙන්නේ නැහැ. කනේ ශබ්ද නැඳෙන්නේ නැහැ. නැහැයි කොච්චර හොඳ සුවඳක් වුණත් ඒත් රැඳෙන්නේ නැහැ. ජීවෙහි ඇලෙන්නේ නැහැ, කයෙහි ඇලෙන්නේ නැහැ, සිතෙහි රැඳෙන්නේ නැහැ කිසිවක්. අපි මේ හිතනවා මේ හිතේ ආත්මයක් තියෙනවා කියලා ඒ හැඟීම විඥානයයි අන්තිම විඥානය පිළිබඳව ඒ ආත්ම සංකල්පයයි වැඩිපුරම යන්නේ. නමුත් හිතේවත් මොකක්වත් නැදන්නේ. ඒ ඒකයි අනිත්‍යතාවයේ ගැඹුරම. එතකොට අනිත්‍යතාව කෙලවරේ තමයි මේ අනාත්ම දර්ශනය තිබෙන්නේ. ඒ අනාත්ම බව අනාත්ම බව හඟවන එකක් මේ ශූන්‍යතාව කියලා කියන්නේ. ආත්ම අනාත්ම වශයෙන් සාරා වශයෙන් ගත හැකි දෙයක් නැත්නම් ඒක බොල් හිස් රිත්ත තුච්ඡ ශුන්‍ය ආදී පද සමානාර්ථ වශයෙන් දැක්වෙනවා රිත්ත හිස් තුච්ඡ ඒ වගේම ශුන්‍ය මේ වචන විදර්ශනාවට උපකාර වෙන වචන හැටියට දක්වනවා තවත් අවස්ථාවක දැන් මේ ශාසනීය ඇතම් ධර්ම සාකච්ඡා ධර්ම සංවාද කෙරෙන්නේ නොදන්න දෙයක් දැන ගැනීමේ අර්ථයෙන් පමණක් නොවේ ඒ මහා ශ්‍රේෂ්ඨ ස්වාමින් වහන්සේලා අනාගත પરම්පරාව නොදන්නා අනාගත પરම්පරාව වෙනුවෙන් හරියට නොදන්නවා වගේ ධර්ම සංවාද පවත්වලා තිබෙනවා. ඒ විදිහේ දේවල් පොතිකුත් මේ සූත්‍ර දේශනාවල තියෙනවා. එහෙම අවස්ථාවක් මේ ශාසනීය මහා ප්‍රාඥ ස්වාමින් වහන්සේලා දෙනමක් කවුරුත් දන්නු සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මහා කොටිත ස්වාමීන් වහන්සේත් ඒ වගේ. නමුත් එක් අවස්ථාවක මහා කොටිත ස්වාමීන් වහන්සේ දන්නේ නැතුව වගේ සාරිපුත්ත හාමිනහසකින් අහනවා ඇවැත්නි සාරිපුත්ත සිල්වත් භික්ෂුවක් විසින් කවරනම් ධර්ම කොටාසයක් එහෙම නැත්නම් කවර ධර්ම නුවණින් මෙනෙහි කළ යුත්තේද යෝනිසෝ මනසිකාර කියන වචනේ දෙන උදාන නුවණින් මෙනෙහි කළ යුත්තේ එකටින් සාරිපුත්‍ර ශාන්තිනාසේ පිළිතුරු දෙනවා සිල්වත් භික්ෂුවක් විසින් මේ පංච උපාදානස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය නුවණින් මෙනෙහි කළ යුතුයි. ඔන්න මෙනෙහි කරන ආකාරය දක්වනවා. 11 ආකාරයක්. අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අඝතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනාත්තතෝ අපට ඕන වචනේ තියෙන අගහරිය. 11 ආකාරයකින් එක මෙනෙහි කරන්නයි කියන එක. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝගයක් වශයෙන් ගඩක් වශයෙන් උලක් වශයෙන්, ව්‍යසනයක් වශයෙන්, ආබාධයක් වශයෙන් පරතෝ කියලා කියන්නේ Tamanට අයිති නැති දෙයක් වශයෙන්. පරතෝ. පලෝකතෝ කියලා කියන්නේ බිඳෙන දෙයක් හැටියට. එතකොට පරතෝ කියන එකෙන්වත් තේරෙනවා Taman ගෙන වෙන බව. අනුන්ට අයිති දෙයක් වගේ. දැන් අපේ ශරීරය වුණත් අපට අයිති කිව්වට මේක ඇතුලේ ඉන්න අයට ඇහුනොත් එහෙම මේක කොච්චර ඉන්නවද මේක ඇතුලේ පණුව? මේක අපට අයිති කියන එක ඒගොල්ලන්ගේ අයිතිය කහවුරු වෙන්නේ අපේ හුස්ම ටික ගියදාට. ඉතින් පරතෝ ජීවත් වෙන අපේ අපේ වුණ ශරීරේ වුණත් අපි කී දෙනෙකුගේ පිහිටෙන්ද පාත්වන්නේ? මේ පැත්තෙන් බැලුවා. ඉතින් අන්න පරත. ඒ වගේම පළලෝකත බින්දිල බින්දිල යන මොහොතක් පාස අපටත් නොපෙනෙන විදියට සියුම් ආකාරයෙන් විනාශ වෙන පළලෝකත. ශුන්‍යතෝ අර කිව්ව ආත්ම තත්වයක් නෑ. අන්න අන්තිමටයි කියන්නේ අනාත්මතෝ අනාත්ම වශයෙන්. ඔන්න එතකොට සලායතනය පමණක් නෙවෙයි. බුද්ධ දේශනාව අනුව මේ පංච පාදානස්කන්ධයම ශූන්‍ය බව අපිට වැටහෙනවා. ඒක වඩාත්ම ප්‍රකටයි මේ පින්නතුන් පොතකුත් අහලා තිබෙන අපේ දේශනාවලත් නිතර මතක් කරන්න සිද්ධ වෙන කවුරුත් ගන්න අහලා තියෙන අර බුදුරජාණන් වහන්සේ දූ පුදුමාන්දමේ උපමා පහ රූපය පෙන පිඬකට වේදනාව දිය බිබුලකට සංඥාව මිරිගුවකට සංස්කාර කිසල් කඳකට විඥාණය මායාවකට කියලා උපමා තුල තිබෙන්නේ අර හිස් බවම තමයි පෙන පිඩක් හිස් බව, සාරයක් නැති බව, අල්ලගන්න පුළුවන් දෙයක් නොවන බව, අල්ලලා යමක් එකකින් හදන්න බැරි බව. අන්න ඒක තවරුත් දාන්නවා. වේදනාව කියාපු දිය විගුල උපමාව දැන් ටිකක් එලිපිට බැලුවොත් පේන්න පුළුවන්. ඔය බුදුරජාන් වහන්සේ අර වහින වෙලාවක ලොකු පොද ඇති මේ වගේ වැස්සක් වහින වෙලාවේ අර වතුරේ ඇති වෙමින් නැති වෙලා යන දිය බුබුලු වගේ වේදනාව කියලා කිව්වේ. ඒ දේශනාවත් මතක් කරන්න පුළුවන් මේ මේ අවස්ථාවත් උපකාරකගෙන සංඥාව මිරිඟුවක් ඒකෙත් කොච්චර දුර දිව්වත් ගන්න දෙයක් නැහැ සංස්කාර කෙසෙල් කඳ අන්න විශේෂයි යති හරයක් නැති එක පතුරු ගොඩක් පතුරු ගොඩක් සංස්කාර නමුත් බැලු බැලමට ඒක හරයක් කියනවා වගේ විඥානීය මායාවක් කිව්වේ නැති දෙයක් ඇති හැටියට පෙන්වනවා මැජික් කාර්යය. ඔන්න ඒක ඒ තුල තියෙන ශූන්‍යතා දර්ශනයම තමයි ශූන්‍යත්වයමයි. ඉතින් කොහෙන් ගියත් අන්තිමට ආයතන හය ආශ්‍රයෙන් විමසලා බැලුවත් පංච උපාදානස්කන්ධය ආශ්‍රයෙන් ඉඳලා බැලුවත් තව ඕනනම් ධාතු වශයෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කියන මේ ලෝකයා දැන් බොහොම කපංකම් කරන්න යොදාගන්න මේ ද්‍රව්‍ය කියලා කියන ඒක බුද්ධ දේශනාවට අනුව මේ රූප සංඥාව ගන්න අර අඳුන ගන්න බැරි මහා භූතයින් හතර දෙනෙක් පඨවි ආපෝ තේජෝ වායෝ එක එක්කෙනා අඳුන ගන්න බෑ තනිවම ඒගොල්ලෝ එකතු කරන තැන විතරයි අපි මේකට පොළොවයි වතුරයි උණගයි ගින්නයි කියලා කියන්නේ ඒවා ඉච්ඡාරයක් හරියක් නැහැ. ඒවා ශූන්‍යයි. ඒකට ඔක්කොම මේ ශූන්‍යතා වශයෙන් කල්පනා කරලා බලනකොට ඔන්න ඕකයි නියම தත්ත්වය. ඒක නිසා මේ ශූන්‍යතාව ඇත්ත වශයෙන්ම මේ ධර්මයේ ඊ타මත්ම වටිනා වචනයක්. නමුත් ඒක දැන් කොන් වෙලයි තියෙන්නේ. ඒක කොන් වෙන්න හේතුවත් බුදුරජාණන් වහන්සේ කාලෙම ප්‍රකාශ කළා. පුදුම ආන්දමේ උපමාවකින්. ඔන්න ඒ උපමාවයි දැන් ඊළඟට අපි මේ මේ පින්නතුන්ට ප්‍රකාශ කරන්න යන්නේ. එක් අවස්ථාවක බුදුරජාන් වහන්සේ සංඝයා වහන්සේලාට වදාලා මොකක් කියන්නේ අනවද කියන එකවත් අඟවන්නේ නැතිව. මහණෙනි දසාරහ කියලා දසාරහ කියලා රජ පවුලකට රජ කුමාරයින් කොටසක් කියලා දක්වන්නේ. දසාරහ කියන ඒ ක්ෂත්‍රියයන්ට තිබුණා බෙරයක් බෙරයක්. ඒක හඳුන්වන්නේ ආනක කියලා. ඒකට ආනක කියලා කියන්නේ දැන් පින්නතුනි ආනි කියලා කියන්නේ ශූන්‍යය. ශූන්‍යයට කියනවා දීපතුරට කියනවා ආනි කියලා. යමක සිදුරක් වහන්න දාන එකට ආනි කියලා කියනවා. මේ බෙරේට ආනක කියලා කියන්නේ ඇත්තේ අපිට හිතා ගන්න තියෙන්නේ බෙර කඳ හදලා තියෙන්නේ ඒ වගේ දීපතුරු ගොඩකින්. ඉතින් ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි ඒ ආනක කියන බෙරේ එතන තව නොයෙකුත් කතාන්තරයකට එකතු කරලා තියෙනවා මහා ඈතට ඇහෙන හඬ ඇති පුදුම විදියේ බෙරයක් කියලා. තවත් ලොකු කතාන්තර තියෙනවා ඒ ඔක්කොම කියන්න ගියොත් වෙලාව නැති වෙනවා. කොහොම නමුත් බොහෝ දුර ඇහෙන හොඳ වටිනා බෙරයක්. එක් අවස්ථාවක අර ආනක බෙරේ එක පතුරක් බෙර කඳේ පතුරක් ගැලවුණා. ඉතින් අර අයිතිකාරයෝ ඒකට වෙන පතුරක් දැම්මා. තව පතුරක් ගැලවුණා. තව පතුරක් දැම්මා. තව පතුරක් ගැලුණා. තව පතුරක් දැම්මා. ඔහොම ඔහොම දමාගෙන දමාගෙන ගිහිල්ලා ඔන්න බුදුරජාණන් වහන්සේ කියන අවසානයේදී මුල් බෙර කඳ එහෙම පිටින්ම නැති වුණා. අර අර කූඤ්ඤ ටික විතරක් හිටිනවා. ඔන්න ඒ තාම නෑ බුදුරජාණන් ධර්මයේ ගැන කිව්ව ඔය උපමාව. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්මයේ ඉදිරිපත් කරනවා. එසේම මහණෙනි යම් තාක් සූත්‍ර දේශනාවල් තිබෙනවා නම් ගම්භීරා ගම්භීරත්තා ලෝකුත්තර ආසුඤ්ඤතා පටිසම්යුක්තා තථාගත භාසිතයි තථාගත භාසිතයන් තා සූත්‍රාන්ත දිවෙනවනම් ගම්භීර වූ ගම්භීර ආර්ථික ශූන්‍යතා ප්‍රතිසංයුක්ත ඒවා අනාගතයේ ඇතිවන සංඝයා වහන්සේලා ඒවා දේශනා කරනකොට කන් දෙන්න කැමති නැ නසුසුසාන්ති නසෝතං ඕදහිස්සන්ති නාඤ්ඤා චිත්තං උපට්ඨපෙන්සි දේවා ඒවා තේරුම් ගන්න උත්සාහවත් වෙන්නෙත් නෑ. ඒවා ඉගෙන ගත යුතුය. දේවල් හැටියට සලකන්නෙත් නෑ. ඒ තථාගත වාසිත ලෝකෝත්තර ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර. ඒ වෙනුවට යේතේ චිත්තන්ත කාවියා කවි කතා කාවියා චිත්තක්ඛරා චින්තව්‍යංජන බාහිරකා ශාවක භාසිතා යම් සූත්‍ර යම් දේශනා තිබෙනවනම් ශාසනයෙන් පරිබාහිර කවීන් විසින් කරන ලද කවි කතා කාව්‍ය බොහොම කාව්‍යාත්මක හොඳ මිහිරි චිත්තක්ඛරා චිත්තව්‍යංජන විසිතුරු වචන ඇති පද ඇති දේශනා තියෙනවා ඒවා දේශනා කරනකොට ඒවාට හොඳට කන් දෙනවා ඒවා ඇසිය යුතු හැටියට සලකනවා ඒවා තේරුම් ගත යුතු හැටියට සලකනවා ඔන්න එතකොට දැන් බෙර කන්දේ උපමා තේරුම් ගන්න පුළුවන් අර ඒ තථාගත භාසිත ගම්භීරාර්ධවත් සූත්‍ර දේශනා ක්‍රමක්‍රමයෙන් භාවයට යනවා. ඒ වෙනුවට පෙරමුණට එන්නේ මොනවද? අන්න කවි කතා කාව්‍යය චිත්තකරා චිත්තවන්දනා බාහිර කාසාවක භාසිතා. ඒවටයි කන් දෙන්නේ, ඒවටයි කන් යොමු කරන්නේ. අන්න සාසනීය එතකොට අර නිවනින් ඈත් වෙනවා. අර ශූන්‍යතා ප්‍රත්‍යං මායාවේ ග්‍රහණයට අහු වෙනවා. මායාවේ වශයෙන් මිදෙනවා වෙනකොට. ඔන්න ඔය ඒක තත්ත්වය අනාගත භයක්. ඔය අනාගත භය සූත්‍රයේක තියෙනවා. සාසනයට වෙන අනාගත භයක් හැටියට බුදුරජාණන් වහන්සේ උපමාව දීලා ඊළඟට ප්‍රකාශ කරන එම නිසා මහණෙනි එම නිසා මහණෙනි මෙන්න මේ විදිහට හික්මිය යුතුයි අපි ඒ තථාගත භාසිත ගම්භීරාර්ථවත් ගම්භීර ගම්භීරාර්ථවත් ශූන්‍යතා ප්‍රත්‍යංගිත සූත්‍ර වලට අපි කන් දෙමු බුද්ධ කාලයේ සංඝයා වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මේ අනුශාසනා කරන්නේ ඒවට කන් දෙමු ඒවා ඉගෙන ගන්න උත්සාහ කරමු කියලා ඒ පැත්තට හැරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා අනුශාසනා කරනවා අනාගතය බලාවදාරලා අන්න එතකොට ඒ අනුව අපි කල්පනා කරන්න ඕන මේ ශාසනයේ ඊ타මත්ම වටිනා ඊ타මත්ම වටිනා සූත්‍ර දේශනා අභාවයට යන්නේ මොකද ඒවා පිළිබඳව සැලකිල්ල නැති වෙනවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. අර තරම් ඈත ඉඳලා අර බමුණන් ඉන්නේ. මොකටද? ඒ අය අර ධානය වඩලා ඒ ලෝක ලෞකික වශයෙන් ඉහළටම යා යකි ඉහළටම ගිහින් හිටියත් මායාවේ ගහනින් මුදුනේ නැහැ. ඒකේ අය තේරුම් ගත්තා. ඒ අය මුදුන දන්නේත් නැහැ. අච්චර අර ත්‍රිවේද පාරගත බහුනන්න. මුදුන දන්නේත් නැහැ. මුදුන ඇද වැටීම දන්නේත් නැහැ. තථාගතයන් වහන්සේලා පමණයි දන්නේ. ඒක නිසා තමයි මේ පින්නතුන් දන්නවා මේ පටිච්ච සමුප්පාදෙත් අවිද්‍යාවෙන් පටන් ගන්නෙ මොකද කියලා ඔන්න මුදුන. එතකොට මුදුන බිඳීම තමයි මේ බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ඒ මුදුන බිඳීමටයි උත්සාහ කළ යුත්තේ. මුදුන වැඩිවීමට නොවේ. මෙතන මේ කියන අර්ථයේ අවිද්‍යාව. ඉතින් අන්න ඒක ආශ්‍රයෙන් මේ පින්නතුන්ට හිතා ගන්න පුළුවන්. මේ ශූන්‍යතා ප්‍රතිසංයුත සූත්‍ර මේවා පිළිබඳව අපේ උනන්දුව නැති වුණොත් ඒවා රැක ගන්න උත්සාහවත් වුණේ නැත්නම් ඒවා අපේ ජීවිතයට ලං කරගෙන ඒ අනුව ප්‍රතිපදාව සකස් කරගත්තේ නැත්නම් බුදුරජාණන් වහන්සේ දක්වා වදාළ ලෝකයෙන් ඈතර වී ඒ කටයුත්ත කරන්න පුළුවන් වේද කියන. ඊළඟට අපි තව ටිකක් මේකට එකතු කරන්න මේ තේරුම් ගන්න පහසු වෙන්න කියමු. මේ මාර්යා මාර්යා දැන් මෙතන මාර්යාගේ රාජධානිය ගැනකුත් කිව්වා. මාර්යා පිළිබඳ සංකල්පය බොහෝ දෙනා තුළ විතර්ක උපදවන දෙයක්. නමුත් ඒක නොයෙකුත් විදියට විවරණය කරන නමුත් විවරණ කරතත් ඇතැම් අවස්ථාවක සංඝයා වහන්සේලාම බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ මාර්යා කියන්නේ කවුද කියලා. ඔන්න එහෙම අවස්ථාවක් ධර්මයේ සඳහන් වෙන රාද කියන ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මාරෝ මාරෝති බන්තේ මුච්චති කිත්තාදානු කොමන්තේ මාරෝති මුච්චති ස්වභාවයෙන් වහන්සේ ස්වාමීනි මේ මාර මාර කියලා කියනවා කෙතකින්ද මේ මාරෙක් වෙන්නේ ඔන්න එතකොට මාර කියන වචනේ නිර්වචනයක් බුදුරජාන් වහන්සේ දෙන විවරණයක්. රාජ රූපය ඇතිකල්හි තමයි මාරේක් හෝ මරන්නෙක් හෝ මැරෙන්නෙක් හෝ සිටින්නේ. ඒක නිසා රූපයම මාරය හැටියට බලන්න. දකින්න. හිතාගන්න පුළුවන් මේ පින්නතුන්ට දැන් මැරෙනවා කියලා කියන්නේ මොකද්ද? රූපේ නැතිවීම නේද? එතකොට බුදුරජාණන් වහන්සේ ඒ මේ කොහොමද කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ මායя කියලා කියන්නේ රූපය. ඒ කියන්නේ රූපයට උපාදාන රූපය පිළිබඳ ඇල්ම. මෙතන රූප උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප ගොඩ අල්ලා ගැනීම. ඉතින් රූපයක් ඇති තැන තමයි මේ ශාරීරිය ඇතහැරලා යන්න වෙනව නේද කියලා මරණ බයක් තියෙනවා. රූපය ඇති තැන තමයි මායෙක්වත් මරන්නෙක්වත් මැරෙන්නෙක්වත් තියෙනවා. මාරෝති මාරේතාවා මායි නියති යෝපන නියති මැරෙන කෙනෙකුත් තියෙනවා. ඒක නිසා රූපයම මායя හැටියට දකින්න. මායя හැටියට දකින්න විතරක් එතන කියලා නැවතුනේ නෑ බුදුරජාන් වහන්සේ. ඒක රූපය උලක් අර අනිත්යෙන් වල දැක්වාගේ ගඩක් ආබාධයක් හැටියට රූපය දෙස බලන්න. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය කියන්නේ කලකිරෙන විදියට බුදුරජාන් වහන්සේ පදමාලාවක් එතන යොදලා ඊළඟට ප්‍රකාශ කරනවා මේ රාද ස්වාමින් වහන්සේට යම් කෙනෙක් මේ විදියට දකිනවනම් ඒක තමයි සම්‍යක් දර්ශනය. දැන් අපේ දර්ශන අපේ සාමාන්‍ය අවබෝධය අනුවන මේක විකෘත විකෘත සිතිවිල්ල. මේ තරම් ලස්සන රූපෙට මේ දැන් ඉතින් වට තරඟක් තියෙනවනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම නිග්‍රහ කිරීමේ කොයි තරම් වැරදිද කියලා අපිට හිතෙන්න පුළුවන්. විකෘත අදහස් කියලා ගන්නත් පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ මේක කියන්නේ මේක තමයි සම්‍යක් දර්ශනය. ඔන්න රාජ ස්වාමීන් වහන්සේ ආනෝ. සම්‍යක් දර්ශනය මොකටද ස්වාමීනි? සම්‍යක් දර්ශනය නිබ්බිදාව සඳහායි. මේ නිබ්බිදා කියලා කියන්නේ වෙනතුනේ මේ සසර කලකිරීම. මේ නිබ්බිදා කියන වචනයක් දැන් නවීකරණ ඔසේ නිර්වි නිර්වින්දනය කරගෙන තියෙනවා. මේ නිර්වින්දනය කියනකොට හිත යන්නේ වෙන පැත්තකට. එහෙම ගන්න නරකයි. නිබ්බිදා කියලා කියන්නේ සසර කලකිරීම. ඉතින් ඊළඟට රාජ ස්වාමීන් වහන්සේ ආනෝ දැන් එතකොට මේ පින්නකට ගොනු කරගන්න බලන්න අර බුදුරජාන් වහන්සේ රූපය ගැන මායයි කියලා ඉවර වෙලා රූපය ගැන කලකිරෙන අන්දමට ඒකට ආබාධයක් ව්‍යසනයක් ආදී වශයෙන් හඳුන්වලා ඊළඟට කියනවා මේක තමයි සම්‍යක් දර්ශනය කියලා. ඔන්න රාජ ස්වාමීන් වහන්සේ යනවා සම්‍යක් දර්ශනය මොකටද? සම්‍යක් දර්ශනය නිබ්බිදාව සඳහායි සසර කලකිරීම සඳහා. ඊළඟට අහනවා සසර කලකිරින්නේ මොකටද? සසර කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධය ගැන කලකිරීම. පංච උපාදානස්කන්ධය කලකිරින්නේ මොකටද කියලා අහන රාජ ස්වාමීන් වහන්සේ. නිබ්බිදාව විරාගය සඳහා, නොයල්ම සඳහා. කලකිරීම නැති තැන අනුයල්මක් වෙන්නේ නැහැ. ඊළඟට අහන මේ විරාගය කුමක් සඳහාද? විරාගය විමුක්තිය සඳහායි. නොයල්ම උපකාර වෙන්නේ විමුක්තිය. මේෙන් මිදෙන්න ඕන. මේක මායය නම් මේක මිදෙන්න එපා. මිදීම සඳහා. විමුක්තිය මොකටද කියලා අහනවා. විමුක්තිය නිබ්බාණය සඳහා, නිවීම සඳහා. ඔන්න ඊළඟට රාජ ස්වාමීන් වහන්සේ සීමාවත් ඉක්මවලා ඊළඟට අහනවා. නිවන මොකටද කියලා. නිවන මොකටද කියලා මේ කාලෙත් කොහොම කට්ටිය අහනවා. ඔන්න ඒ ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේට අවවාද කරන්න සිද්ධ වුණා රාද නුඹ මේ ප්‍රශ්නවල කෙලවර ඉක්මවලා ගියා සීමාව ඉක්මවලා ගියා මේ ශාසන භ්‍රමචර්යාව තියෙන්නේ නිවන සඳහාමයි නිවනයි ඒකේ කෙලවර ඊට එහාට මොකක්වත් නැහැ ඒක තමයි පරමාර්ථය නමුත් ඒිනුත් එහාට සමහර කට්ටිය නොයිකුත් විදිහේ දේවල් දක්වනවා නිවනින් පස්සේ කොහේ කොහේ හරි ගිහිල්ලා ඉන්නවායේ 아무තු විදිහට සදාකාලික විදිහට නමුත් මේ ශාසනයේ පරමාර්ථය දැවීමෙන් පටන් ගෙන නිවීමේ කෙලවර වෙන එක. මේ ජීවත් වෙන මේ දුක්ඛ සත්‍යය තුල තියෙන දැවීම. නිවන කියන්නේ නිවීම. එහෙම කෙටියෙන් සලක ගත්තාම රාධානුතුරු ආපු ප්‍රශ්නේ පරිදි බලමින් පින්දුන්න හිතා ගන්න පුළුවන්. එතකොට මේ සම්‍යක් දර්ශනය කියලා කිව්වේ මොකද කියලා අපිට හිතා ගන්න පුළුවන්. මේ විකෘත හිතවිල්ලක් නොවේ. ඇත්ත වශයෙන් ඒක දක්වන්නේ යථාභූත දර්ශනය හැටියට. යථාභූත දර්ශනය හැටියට. යථාභූත දර්ශනය කියලා කියන්නේ ඇත්ත ඇති හැටි. ඇත්ත ඇති හැටි දැකීමයි. නැතුව මේක මේ වැඩක් කරව ගන්න ඕනවට බොරුවට ඉදිරිපත් කරන එකක් නෙවෙයි මේකයි සත්‍ය తත්වය. ලෝකයාට මේක පේන්නේ නෑ අවිද්‍යාවෙන්. අර කියාපු මුදුන නිසා. අවිද්‍යාවෙන් අන්ධ වෙච්ච නිසා. අන්න බුදුරජාණන් වහන්සේ මතු කරනවා. එතකොට රූපේ යථා තත්වය අරමනම්. ඒක ගැන ඊළඟට අන්න කියාපු අර වචන ටික යොදන්නේ මොකද කියලා එනවාට අපි කල්පනා කරලා බලමු. ඔන්න ඔය ඔතන ඉඳලා තමයි විදර්ශනා භාවනාවට උපකාර වෙන දෙයක් තියෙන්නේ. දැන් මෙතන මේ යෝනිසෝ මනසිකාර කියලා කිව්වේ පින්නතුනේ අපි සාමාන්‍යයෙන් මේක පරිවර්තනය කරන්නේ ටික පරිවර්තන කරන අමාරු වචනයක් නුවණින් මෙනෙහි කිරීම කියලා. අයෝනිසෝ මනසිකාර කියලා කියන්නේ වැරදි විදිහට මෙනෙහි කිරීම, යෝනිසෝ කියන්නේ නුවණින් හෝ හරි විදිහට මෙනෙහි කිරීම. ඇත්ත වශයෙන්ම මේ යෝනිසෝ මනසිකාරයේ තමයි පින්නතුනේ මේ අපේ ප්‍රඥාව පිළිබඳ මූලික බීජය. අප තුල තිබෙන මේ බීජය මතු කරලා බුදුරජාන් වහන්සේ ප්‍රඥාව කරා යන්න අපට ධෛර්යය දෙන්නේ විදර්ශනාව තුලින්. එතකොට මේ යෝනිසෝ මනසිකාරය අවදි කරගත්තු පුද්ගලයා එතන ඉඳලා ඒක වඩාගෙන යන්න ඕනේ. ඒ වඩාගෙන යාම පිළිබඳව මේ විදර්ශනා භාවනාවේ ව්‍යවහාර වෙන වචනයක් තිබෙනවා. සම්මසන කියලා. සම්මසන කියලා කියන්නේ සම්මර්ෂණය. අපි මේ යම් අවස්ථාවක පුතපතේ නැතත් මේවා විස්තර කරන්න නොයෙකුත් උපමා රූපක අපට යොදන්න සිද්ධ වෙනවා. ওই සම්මර්ෂණය කියන වචනේ තේරුම් කරන්න එක් අවස්ථාවක අපි මේ පින්නතුන්ටත් කියලා දෙන්නත් ඇති. දැන් අපි සංස්කාර සම්මර්ෂණය ගැන විදර්ශනා භාවනා කරන කවුරුත් අහලා තියෙනවා. මේ සකස් කිරීම ගොඩක් කියලා මේකේ තේරුම් ගැනීම සංස්කාර කියලා කියන වචනේ තුලමත් තියෙනවා ඒවයි තියෙන ඒ රවටන ස්වභාවය. එතකොට මේ රවටන ස්වභාවය ඒව රවටන්නේ කොහොමද? අරක ඝන සංඥාවෙන් එකක් හැටියට පෙන්눔 කරනවා අර කෙහෙල් ගහ වගේ. එතකොට කෙහෙල් ගහ නාඳුරන කෙනෙක් මේකෙන් මොකක් හරි දෙයක් හදාගන්න ඕනේ මේසයක් කුටුවක් හදාගන්න ඕනේ කියලා කපලා කරගහගෙන යන්නේ නැතුව ඒ වගේ කරගහගෙන යන්නේ නැතුව ඒ කෙහෙල් ගහ පතුරු එකින් එක අත ගාලා බලනකොට මේක එතරම් තීරෙනවා අයිති හරයක් නැති බව, අ르දුවක් නැති බව. එතකොට මේ පරාමර්ශණය තමයි අන්න අර බදා ගැනීම, අල්ලා ගැනීම. පරාමර්ශණය කියන එකයි සාමාන්‍ය ලෝකයා තුල තියෙන දැඩිව අල්ලා ගැනීම. ඒ වෙනුවට බුදුරජාන් වහන්සේ දක්වන්නේ යෝනිසෝ මනසිකාර්යය තුලින් මේක සම්මර්ෂණය කරන්න. නිකන් අතගා බලන්න වගේ, අතගා බලන්න වගේ හිතගා බලන්න. අන්නේ හිතගා බලන්නට ආධාර වශයෙන් තමයි අර විදර්ශනා ක්‍රම දක්වලා තිබෙන්නේ. ත්‍රිලක්ෂණයමයි මෙතන යන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය ඒ පුද්ගලයාට විශේෂ වෙන ආකාරයෙන් ඇතන් අවස්ථාවල 11 ආකාරයකට, තවත් අවස්ථාවක 18 ආකාරයකට, තවත් අවස්ථාවක 40 ආකාරයකට. ওই විදිහට මේ තත්තාලී සාකාර විපස්සනා කියලා කියන්නේ ඒ පුද්ගලයාට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව කලකිරෙන න්‍යායයන් තමන්ගේ චින්තනයට අනුව මේ මොන කරදරයක්ද ලෙඩක්ද උලක්ද කියලා අපි කියන්නේ අන්න ඒ වගේ මේ පංච උපාදානස්කන්ධය ගැන නිරන්තරයෙන් ඒ හිතවිල්ල මතු කරගන්නේ මේ වායේ තියෙන රැවටිලි ස්වභාවයට යට වෙන්නේ නැති. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. අන්න එතකොට මේ සම්මර්ෂණය කියන එක අපි අර පරාමර්ෂණ කියන වචනය දැඩිව බදා ගැනීමක් නම් යථාතත්වයේ තේරුම් නොගෙන සම්මර්ෂණය තුලින් කරන්නේ තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්නවා. තමන්ම ප්‍රත්‍යක්ෂ කරගන්නවා සම්මර්ෂණය තුලින් මේකේ හරියක් නැහැ. අර්ධුවක් නැහැ. නිස්සාරයි, ශූන්‍යයි. අන්න ඒ ටික තේරුම් ගන්නා. එතකොට මේ සම්මර්ෂණය උපකාර වෙන්නේ. ඒ ටිකත් මෙන්න මේ මේකෙන් තේරෙනවා. එතකොට ඊළඟට අර උපමා එක එකක් අර හිතුවා වගේම මේ පින්නතුන්ට කියලා කිව්වා වගේ ඒ සංස්කාරවල රැවටිලි ස්වභාවය නිසා එකක් හැටියට අපි ගන්නවා. නමුත් විදර්ශකයා ක්‍රමක්‍රමයෙන් තේරුම් ගන්නවා මෙතන රාශියක්. රාශි සංඥාව මතුවෙලා ඒ රාශි සංඥාව තුලින් ඇතිවීම නැතිවීම වඩා ශීඝ්‍රයෙන් අවබෝධ වෙන අවස්ථාවේදී තමයි ඒක ඊළාට ඒ විදර්ශනා ඥාන පරම්පරාව සිත් තුළ ක්‍රියාත්මක වෙලා අර ලෝකෝත්තර තත්ත්වය පාලමන්න පුළුවන් වන්නේ. ඊළඟට මේකට තවත් උපකාර වෙන වටිනා කාරණයක් අපි කාල වේලා ඇති හැටියට කියමු. දැන් අර කලින් කිව්වා වගේ මහා ශ්‍රේෂ්ඨ ශ්‍රාවකීන් වහන්සේලා අපි සඳහා අප සඳහා ධර්ම සංවාදයක් කර තැනක් තවත් සඳහන් වෙනවා. ඒත් මහා කොටිත ස්වාමීන් වහන්සේත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේත් අතර. ඔය පටිච්චසමුප්පාද පිළිබඳ ගැඹුරු විවරණයක් ලෝකයට ඉදිරිපත් කරන්නයි මහා කොටිත ස්වාමීන් වහන්සේ දන්නේ නැතුව වගේ අර බමුණෙක් බමුණු අහන්න වගේ ප්‍රශ්නයක් ඇහුවා. පටිච්චසමුප්පාද පිළිබඳ ප්‍රශ්න මාලාවක් අහගෙන ගිහිල්ලා එක එක අංගය පිළිබඳව ඔන්න අපට ඕන හරියට ඇවිල්ලා කියනවා අහනවා ඇවත්නි සාරිපුත්ත මේ මේ නාම රූප කියන එක තමාම හදාගත්තු දෙයක්ද අනුන් හදාගත් අනුන් හදලා දුන්න දෙයක්ද ඒ කියන්නේ සයන් කතම් පරං කතම් කියන වචනේ යොදනවා එහෙම නැත්නම් ඒක තමන්නුත් නෙවෙයි අනුනුත් නෙවෙයි ඉබේ හටගත්තු දෙයක්ද ඔය ප්‍රශ්නේ මහා කුටිත ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් අහනවා මේ නාම රූපය කියන එක තමා විසින්ම කර දෙයක්ද අනුන් කරලා දුන්න දෙයක්ද එහෙම නැත්නම් මේක ඉබේ පහළ වුණ දෙයක්ද සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා නෑ වැත්නි නාම රූපය තමන් කළෙත් නෑ අනුන් කළෙත් නෑ ඉබේ හටගත්තෙත් නෑ විඥාන ප්‍රත්‍ය විඥාන ප්‍රත්‍ය කරගෙනයි නාම රූපය තියෙන්නේ විඥාණය පිහිට කරගෙනයි නාම රූපයක් තියෙන්නේ නිකන් ගස් ගල් වල නෑ නාම රූප ඊළඟට ඔන්න අහනවා ඊළඟ ප්‍රශ්නේ. ඇලමි සාරිපුත්ත විඥානය ඒක තමන් කරගත්තු දෙයක්ද අනුන් කළ දුන දෙයක්ද ඉබේ පහළ වුණු දෙයක්ද කියලා අහුවාම ඒකක්වත් නෙවෙයි. විඥානයේ නාම රූපේ නිසා පවතී. කො නාම රූපේ තියෙන විඥානය නිසා විඥානය තියෙන නාම රූප නිසා. උකට තමයි අඤ්ඤමඤ්ඤපත්‍ය කියලා කියන්නේ. අන්‍යෝන්‍ය ප්‍රතිස්වභාවය. ඔන්න ඊළඟට මහා කොටිත සාන්නාසේ හරියට නොතේරෙනවා වගේ මේ තව ටිකක් හොඳ උපමා ටිකක් ගන්න වගේ සාරිපුත්‍ර සාමණේරයන් ගන්න මේක හරි වැඩක් නේ ඇවැත්නි සාරිපුත්‍ර ඔබ වහන්සේම දැන් කලින් කිව්වා නාම රූපයේ තියෙන විඥානය නිසායි කියලා. දැන් කියනවා විඥානේ නාම රූපයද. අන්න ඒකට සාරිපුත්‍ර සාමණේරයන් කියන හොඳයි එහෙනම් මම උපමාවක් දෙන්න. මේක නිකන් අර නාට්‍යාකාරයෙන් මේ සංවාද තියෙන්නේ. නමුත් හරි වටිනවා. ඔන්න සාරිපුත්‍ර සාමණේරයන් දෙනව මොකද්ද උපමාව? වටකොටු විටි දෙකක උපමාව. ඔන්න ඇවැත්නි බටකොටු මිටි දෙකක් තියෙනවා උඩින් එකකට එකක් හේතු කරලා. ඒ හේතු කරලා තියෙන නිසා එක බටකොටු මිටියක් ඇද්දාම අනිත් එක ඉබේම වැටෙනවා. මේ පැත්ත එක ඇද්දාම මේ පැත්ත එක වැටෙනවා. මේ පැත්ත එක ඇද්දාම මේ පැත්ත එක. ඔන්න ඔය විදියටයි ඇවැත්නි නාම රූපයයි විඥානයයි පවතින. විඥානපත්‍ය නාම රූපං නාම රූපත්‍ය විඥානං. ඔතන තමයි පටිච්චසමුපාදයේ ගැඹුරුම තැන. අපි බොහෝ අවස්ථාවල දියසුලිය නමින් ඔක හඳුන්වලා මේ පින්නතුන්ට යම් යම් අවස්ථාවල පොතපතින් දක්වලා තියෙනවා. ඔතන තමයි ජඹුරුම තැන මේ පටිච්චසමුපාදය. ඔන්න එතකොට හිතා ගන්න තියෙන මේ උපමාවේ වටිනාකමයි. ඇයි සාරිපුත්ත ස්වාමීන් වහන්සේ මෙතෙන්දී අර හර ඇති ලීයක් පාවිච්චි නොකරේ? මේ බට කොටුව කියන එක දැන් මේ පිනුතුන් දන්නවා බට උණ ආදිය. ඒවයි ඇතුලේ හරයක් නැහැ. ඒවා හිස්නේ මැද. එතකොට බට කොටක් ගත්තත් කොටු මිටියක් ගත්තත් එතන හරයක් නැහැ. මේ උපමා දෙක යෙදුවේ එතකොට නාම රූපයත් නාම රූපයේත් ඇතුලේ සාරයක් නැහැ. නාම රූපයත් ගොඩක් අර විදිහේ ඇතිව නැති වෙන ගොඩක්. විඥානයේ හරියක් නැහැ. විඥානයත් බටකොටු මිටියක්. බටකොටු මිටි දෙකේ උපමාව තුල තියෙන ගැඹුර හිතන්න ඕන. මේ pāli භාෂාවේ බට උණ ආදී හඳුන්වන්නේ තච්ච සාරං කියලා. ඒ වචනේ අතිත ගැඹුරු වටිනා එක. තච්ච කියලා කියන්නේ පොත්. සාර කියන්නේ හරය. එතකොට උණ බට ආදීයේ අරටුව පොත්තම පොත්තට වැඩි අරටුවක් නැහැ. ඇතුලේ හුණා. ඇතුලේ හුණා. හිස්. එතකොට ඔන්න දැන් මේ විඥානයේ ආත්මය හැටියට අරගෙන අනිත් හැම ආගමක්ම එතන ගිහිලා හිර වෙනවා. රූපය ආත්මය නොවන බව තේරුම් ගත්තත්, වේදනාව ආත්මය නොවන බව තේරුම් ගත්තත්, සංඥාව ආත්මය නොවන බව තේරුම් ගත්තත්, සංස්කාර ආත්මය බව තේරුම් ගත්තත් නොපෙනෙන විඥානයේ ගිහිලා හිර වෙන කට්ටිය. අර මායාත්මක ගතිය නිසා, මායාවේ ස්වභාවය නිසා. අන්න මෙතන ධාරිපුත් ස්වාමීන් වහන්සේ දුන්න උපමාව එතනින් තේරුම් ගන්න පුළුවන්. පොඩ විඥානය කියන එකක් අපි ගොඩක් මේ ඇත්ත වශයෙන් බලනකොට අපි එකක් හැටියට ගත්තට ආත්ම සංඥාව සක්කාය දිට්ඨිය තුල. එතකොට බටකොටු මිටි දෙකක් එකකට එකක් හේතු කරලා තියෙනවා. ඔන්න පටිච්චසමුපාදේ ගැඹුරුම තැන. මේක කවුරුවත් කළෙත් නැහැ. අනුන් කළෙත් නැහැ. ඉබේ පහළ වුණෙත් නැහැ. ඕකයි ලෝකේ පැවැත්ම. ඕකයි ওই ද්වේතාව තුලයි මුළු මහත් පැවැත්මම තිබෙන්නේ. ඒකයි මේ ධර්මයේ සඳහන් වෙන පටිච්චසමුපාදේ ලෝකේ යම් තා ඉපදීම, දිරීම, නරණය, නැවත ඉපදීම ඊළඟට තවත් ලෝකේ යම් තා සංකල්ප ප්‍රඥාන්ති තිබෙනවා නම් ඒ ඔක්කොම තිබෙන්නේ මෙන්න මේ දෙක අතරේ කියලා ප්‍රකාශ මේ වටේ අතරේ කියලා කියනවා. මේ වටේ අතරේ කියලා දැන් වට්ටම වගේ තමයි මේක. විඥාන පත්‍ය නාම රූපං නාම රූපත්‍ය විඥානං ওই දෙක අතරේ මුළු මහත් පැවැත්මම හැම සංකල්පයක්ම හැම ප්‍රඥප්තියක්ම අපි මේ සම්මුති හැටියට ගන්න හැම එකක්ම තියෙන්නේ ওই දෙක අතරේ. ඔන්න මේ විදිහ මහා ගැඹුරු ධර්මයක් බුදුරජාණන් වහන්සේ ලෝකයට ඉදිරිපත් කළේ. ඒකම ඒක තුල තියෙන ශූන්‍යතාව. එකක් අනික නිසා පවතිනව නම් මේකෙත් හරයක් නැහැ අනිකෙත් හරයක් නැහැ. නමුත් ලෝකයා අර විඥාණය අන්තිමට ගිහින් අල්ලන්නේ. ඒ අල්ලගත්තු අවිද්‍යාව තුලින් ඒක තමයි දැන් මේ මිනුතුන් දන්නවා අර අවිද්‍යාව ඒ පටිච්චසමුපාදේ කියවල තියෙන පින්නතුන් දන්නවනේ. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං විඥානපත්‍ය නාම රූපං ඔහොම ඔහොම ඉතින් බොහෝ දෙනා කටපාඩම් ඕක දැන් කීප සැරයක් කියවලා අර්ථය නැගත්තා. අන්න එතකොට අපි තෝරන්නේ කොහොමද අවිද්‍යාව නැමැති ඒ අන්ධකාරයේ ඒ නොදැනීම තුල යම්කිසි සංස්කාර අරැඳීම් සකස් කිරීම ඒ ඔක්කොම මිත්‍යා ස්වરૂපී දේවල් රැවටෙන ව්‍යාජ ව්‍යාජ වැඩ ටිකක් ඒ අවිද්‍යාව කියන නොදැන්ම තුලින් යම්කිසි සකස් කිරීම සමූහයක් කෙරෙනවා ඒක තුලින් අන්න දෙකක් හැටියට වෙන් කරලා ගත්තා විඥානයයි නාම රූපයයි ඒකත් ඇත්ත දෙකක් කියලා කිව්වට අන්න අර කිව්වාගේ සමූහයක් හිස් එකිනෙක අර්ථ සාරය වශයෙන් ගත නොහැකි දේවල් ඔන්න ওই දෙක අතරේ එතකොට ගැඹුරුම පටිච්චසමුපාද ගැඹුරු කොටස තියෙන්නේ ඊළඟට එතන ඒ නාම රූපයම තමයි බෙදිලා ගිහිල්ලා අන්තිමට ආයතන වශයෙන් එතනත් අර ද්වේතාවක් දෙකක් ඇහැයි රූපයයි කනයි ශබ්දයි ආදී වශයෙන් එතන අර මිරිඟු උපමාව තේරුම් ගන්න පුළුවන් මිරිඟුවක් දකින්න මු ආහිතන්නේ අතන වතුරේ කියලා ඒක මිරිඟුවේ කියලා හිතන්නේ නෑනේ නමුත් ඒක ඈතට යන්න යන්න වතුරත් ඈත් වෙනවා අන්න ඒ වගේ එතකොට සංඥාවේ තියෙන ස්වභාවය මෙන්න මේ අපි මේ කෙටියෙන් කිව්වේ මේ ශූන්‍යත්වය කියන එකේ හැම කොයි පැත්තෙන් ගියත් අන්තිමට එන්නේ අපි අප්‍රිය වුණාට මේ වචනෙට ඇත්ත වශයෙන් ධර්මයේ ගැඹුරු කොටසයි. ඒකයි බුදුරජාණන් වහන්සේ අර අවස්ථාවේ ප්‍රකාශ කළේ යේතේ සුත්තන්තා තථාගත භාසිතා ගම්භීරා ගම්භීරත්තා ලෝකුත්තරා ශූන්‍යතා පරිසංයුක්තා ඊතරං ශූන්‍යතා ප්‍රතිසංයුක්ත ගම්භීරාර්ථවත් සූත්‍ර අනාගතයේදී සංඝයා වහන්සේලාවත් ඒවා අහන්න ඒවා හදාරන්න ඒවා ඒ තේරුම් ගන්න උත්සාහවත් වෙන්නේ නැතේ ඒ වෙනුවට අන්න අර කවි කතා කාව්‍ය චිත්තක්කරා චිත්ත වන්දනා කවීන් විසින් බඳින ලද අර ලෝකයටම මායාවේ මුඛයටම ඇදලා දාන දේවල් වලට ඇදලා යන්නේ කියන. ඉතින් ඒක අද සත්‍යද නැත්ද කියලා මේ පිනතුන් හිතා ගන්න පුළුවන්. ඉතින් මේ මේ පිනතුන්වත් උත්සාහවත් වෙන්න ඕන. අන්න අර වගේ වටනා සූත්‍ර දේශනා අර මොගරාජ ස්වාමීන් වහන්සේ අද වැනි මේ වස් පින්කම අවසන් වෙන අවස්ථාවේ මේ පින්නතුන්ගේ හිතුවිලි પરම්පරාවත් මොගරාජ ස්වාමීන් වහන්සේගේ හිතුවිලි પરම්පරාවත් අතර සංසන්දනය කරලා වෙනස බුදුරජාණන් වහන්සේකට දුන්න ප්‍රශංසාවත් සිහිපත් කරලා අපි මේ ශාසනික වටිනාකම් වටහාගෙන දිගට මේ අර වටිනා අර ලෝකෝත්තර ධර්ම අවදුරටත් මේ ලෝකයේ ඉදිරියට පහළ වෙන සත්‍යය වෙන්නේ ආරක්ෂා කරගන්න සාවත් පිටුල් අන්නේ එතකොට මේ පින්නතුන් අද දවසේ මේ තමන්ගේ යම් සීලයක් මත පිළිහිටලා තම තමන් බණ භාවනා කරා මේ ධර්ම දේශනාව තුලින් අර තමන්ගේ විදර්ශනා භාවනා ආදී කුළු ගැනීමට උපකාර වෙන යම් යම් ඉඟි ලබා ගන්න පුළුවන් වෙන්නේ නැති එතකොට අද මේ මෙතෙක් මේ තමන් රැක්ක සීලයත් ඒ කළ භාවනාවක් මේ ධර්ම ශ්‍රවණයක් තුළින් කල්යාණ මිත්‍රාශ්‍රය පිහිට කරගෙන තම තමන්ගේ බණ භාවනාව මුදින්පත් කරගෙන ඇති තාකින්ම යාර කියාපු මාර්යාගේ ග්‍රහණයෙන් මාර්යාගේ රාජධානියෙන් මිදලා සෝවාන් ස්කදාගාමී අනාගාමී අරහත්ින මාර්ගවල තියෙන තුමම මහණින් සම්පූර්ණ කරන කුසල ශක්තිය ඒකාන්තේ හේතු වාසනාව ප්‍රාර්ථනා කරගන්න එසේම අවීචයේ සිට අපිට දක්වා යම් තාක්ෂත්ව කෙනෙක් සිටිනවා නම් ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයේ අනුමෝදන් වීමට හැම දිනෙක මනුෂ්‍ය අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධිකින් උතුම් මම ආමන්නේ සැනසෙත්වා කියන ප්‍රාර්ථනා කරගෙන මේ විදිහට ගාථා කියන්න එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පතං සිරිතේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා දේවානාගා මිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං मध्यादिवानागामिका मुदित्वा चिरं गच्छन्ति ते सदम् आपादट्ठादिभूमट्ठादिवान् दुःखपत्तादिनि दुःखा भयपत्तादिनि भया शोकपत्तादिनि शोका नुन्तु शब्देऽपि पाणिनो दुःखपत्तादिनि दुःखा भयपत्तादिनि भया සෝකප්පත්තානි සෝකාමතු සබ්බේ විපාණෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භය සෝකප්පත්තානි සෝකාමතු සබ්බේ විපාණෝ මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය මිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය ඉනා පුඤ්ඤ කම්මේන මාමේ සතං සමාගමෝ දුයාව නිබ්බානපත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාං භාවේන සදා සොත්ති භවಂತಿ තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්තු ගමන්තුතේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්තු භවන්තුතේ අනුරාධන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නේවච අතෝ නිබ්බාන සම්පatti නාතේ සංජ්ජති ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.